ඔබ සැමට තෙරුවන් සරණයි. නිවනට සුදුසු භාවනාව වැඩසටහනේ තෙවැනි වැඩසටහන. අපි මීට පෙර ප්‍රචාරය කෙරුණු වැඩසටහන් දෙකෙන් භාවනාව යනු කුමක්ද? භාවනා වැඩි යුත්තේ ඇයි? භාවනා වැඩිම සඳහා සුදුසු ගුරුවරයෙකු සොයා ගන්නා ආකාරය යන කරුණ සහ සමත භාවනාව නැතහොත් සමාධි භාවනාව පිළිබඳව විස්තර කරා. අද දවසේ අපගේ ආරාධනය මෛත්‍රී පූර්වකව පිළිගෙන මෙදිරියට වැඩම ආවදාල පූජ්‍ය අතුරුගිරියේ පඤ්ඤාදස්සන ස්වාමින් වහන්සේව ඊතා ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම මේ මොහොතේ සිංහල ස්වදේශීය සේවයට සවන් දෙන ශ්‍රාවක ඔබ සියලු දෙනාවද මෛත්‍රී පූර්වකව පිළිගන්නවා. පසුගිය වැඩසටහන් දෙකෙන් අනතුරුව අපට ලැබුණු දුරකථන ඇමතුම් රාශියකින් නැගුණු ප්‍රශ්න ගැටළු වලට මේ වැඩසටහන සහ ඉදිරි වැඩසටහන් අතරතුරේ පිළිතුරු ලැබෙන පරිද්දෙන් වැඩසටහන මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වැඩසටහනකින් විදර්ශනා භාවනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අද වැඩසටහන තුල භාවනා යෝගියෙකුට භාවනා කිරීමට බලාපොරොත්තු වෙන අයෙකුට මෙන්ම සමාජයේ වෙසෙන ඕනෑම ධර්මයට ලැබි කෙනෙකුට අදාළ වෙන පොදු කරුණු ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අවසරයි ගරු ස්වාමින් වහන්ස අද දවසේ මාතෘකා කරගත් කාරණා සාකච්ඡාවට ප්‍රථමයෙන් පසුගිය සතියේ වැඩසටහනින් පසුව අප වෙත යොමු ප්‍රශ්න කිහිපයක් निराකරණය කරගෙන වැඩසටහනට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා ගරු ස්වාමීන් පසුගිය සතියේ යෝගියෙක්ගෙන් මේක මේ යෝගියාගේ අත්දැකීමක් විදිහට තමයි මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ ඔහුට පටිභාග නිමිති දෙකක් භාවනා කරන් යනකොට පහළ වුණා කියලා කියනවා. ඊට පස්සේ ඒකේ වඩා ශක්තිමත් පටිභාග නිමිත්තත් එක්ක ඔහු භාවනා කරගෙන ගියා කියලා. මේ මේක සිද්ධ වෙන්න පුළුවන් සන්නස පටිභාග නිමිති දෙකක් යම් යෝගියෙක්ට පහළ වෙන්න පුළුවන්. ධර්මයේ කොහෙවත් පටිභාග නිමිති දෙකක් එකවර පහළ වෙනවා කියලා දේශනා කරලා නැහැ. පටිභාග නිමිති දෙකක් පහළ වෙන්නත් බෑ. අපි කල්පනා කරලා බැලුවොත් එකම භාවනාවකට පටිභාග නිමිති දෙකක් පහළ වුණොත් ධාන දෙකක් පහළ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට නීල කසිනය වඩනකොට ධාන දෙකක් පහළ වෙන්න බෑ. මෙහෙම පටිභාග නිමිති දෙකක් පහළ වුණොත් මේ යෝගියා පටිභාග නිමිත්ත හඳුනාගෙන නැති සංඛ්‍යාවට තමයි යන්නේ. ස්වර්ණස තව ගැටලුවක් තියෙනවා මේකත් මේ යෝගියෙක්ගේ අත්දැකීමක් විදිහට ආපු එකක් ආපු ප්‍රශ්නයක්. මේ යෝගියා ආපෝ කසිනේ වඩනකොට ඔහුට දැනෙනවා කියලා කියනවා අත්දකින්නවා කියලා කියනවා මේ ශරීරය දිය වෙනවා වගේ නැත්නම් වතුර ගලනවා වගේ. මේක මේ විය හැකි දෙයක්ද සන්නස්? මේක එහෙම වෙන්න නැහැ. මේ යෝගියා භාවනා කරනකොට එක්ක මවන සංඥාවක් එනවා සිතේ මවන සංඥාවක් එනවා නැත්තම් කමටහණින් පිට ගිහිල්ලා එයා ශරීරයට හිත යොමු කරනවා ඒ වගේ දෙයක් එයා සංඥාව කරගන්නවා ඒ නිසා මේ ආපෝකසිනේ වඩනකොට ඇඟේ වතුර ගලනවා වගේ ගතියක් එයාට දැනෙන්න බෑ එහෙම ආසන්නස මේක මේ තව අපේ මේ වැඩසටහන ආපු ශ්‍රාවකෙලිගෙන් ආපු ගැටලුවක් අනිමිත්ත භාවනාව කියලා සඳහන් වන්නේ කුමක්ද සානස ධර්මයේ සඳහන් වෙන අනිමිත්ත භාවනාව කියලා යමක් ආත්මයා භාගතුන් වහන්සේගේ දේශනාව ගත්තොත් එහෙම අනිමිත්ත කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපි සලායතන වර්ගය ගත්තොත් එහෙම එතන දේශනා කරනවා යම් භික්ෂුවක් සංස්කාරයක් අනිත්‍ය වශයෙන් පරිග්‍රහණය කරලා අනිත්‍ය වශයෙන් දැකලා අනිත්‍ය වශයෙන් නැගිටිනවා නම් එයාගේ උත්තානගාමිනී විපස්සනාව අනිමිත්ත කියලා දේශනා කරනවා. එතනම දේශනා කරනවා අනිමිත්ත විපස්සනාවේ මාර්ගය අනිමිත්ත කියලා. අනිමිත්ත මාර්ගයේ ඵලය අනිමිත්ත කියලා දේශනා කරනවා. ඒ වගේම තමයි අපි තව ගත්තොත් අනිමිත්තා චේතෝ විමුක්තියෝ කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අනිමිත්තා චේතෝ විමුක්තියෝ කියලා කියන්නේ තේරස ධම්මා විපස්සනා විපස්සනා තෙලස් ධර්මය සතර ආරුප්‍ය සතර මාර්ග සතර ඵල එතන තවදුරටත් සඳහන් කරනවා විපස්සනාව නිච්ච නිමිත්ත සුඛ නිමිත්ත අත්ථ නිමිත්ත උගුලුවයිනුයි අනිමිත්ත කියලා. සතර ආරුප්‍ය රූප නිමිත්ත අභාවයෙන් අනිමිත්ත කියලා දේශනා කරනවා. මාර්ගඵල නිමිති කර කෙලෙස් අභාවයෙන් අනිමිත්ත කියලා දේශනා කරා. එනිසා අපි දන්නේ නැහැ මහත්මයා මේ යෝගියා මේ වචනේ භාවිත කරේ මොකටද කියලා. යම් කෙනෙක් ධාර්මික විදිහට භාවනාවක් කරනවා නම් මේ කමඨාන් 40 එකක් එක්ක ඔයා භාවනා කරනවා. නැත්තම් අභිඥා පාවිච්චි කරනවා. නැත්තම් නාම රූප හේතුඵල ආදිය මෙනෙහි කරනවා. එහෙම. සනස මේ ඒ අපේ අසුගිය සතියේ අපිට ලැබුණු දුරකතන ඇවතුම් වලින් අපිට ලැබුණු අපගේ ශ්‍රාවකින් නගපු ගැටලු කිහිපයක්. එතකොට අද දවසේ සාකච්ඡාවට එනවා නම් සනස අපි පෙර කී පරිදි අපි බලාපොරොත්තු වෙන්නේ මේ භාවනා වඩන්න බලාපොරොත්තු වෙන වගේම භාවනා වඩන සහ මේ පොදු සමාජයේ ඉන්න ඕනෑම ධර්මයකට ලැබී කෙනෙක්ට එන්න පුළුවන් ගැටලු සාකච්ඡා කරගෙන යන්න. ඒතර පළවෙනි ගැටලුව හැටියට ගරුසාන්නාස අපිට निराකරණය කරලා දෙන්න නිවනට සුදුසු භාවනාවක් වැඩිම සඳහා සනස සීලයේ කොපමණ වැදගත්ද? සීලේ වැදගත්කම පිළිබඳව ගත්තොත් සීලේ වැදගත්කම පිළිබඳව ප්‍රමාණයක් නැහැ. වාගතුන් වහන්සේගේ ධර්මදේශනාවන් ගත්තොත් එහෙම නොයේක් සූත්‍ර සිය ගණනක් වාගතුන් වහන්සේ සීලය පිළිබඳව විස්තර කරලා තියෙනවා. අපි ගත්තොත් වාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සීලය සීල කුසල ධර්මයන්ට මුල කියලා. සීලය සීල ගුණයන්ට ප්‍රතිෂ්ඨාව නැත්නම් සියලු ගුණයන්ට ආධාර වෙනවා කියලා. ඒක නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා. සීලය පිහිට ආධාර කරගෙන කර්මජ හේතුක ප්‍රසන්න සහිත සත්වයක් සමතිපස්සනා වඩනවා කියලා. ඒ වගේම තමයි සීලය සීල ගුණයන්ට මූල භාවයෙන් ප්‍රමුඛ භාවයෙන් අග්‍රයි කියලා දේශනා කරලා තියෙනවා. තවත් සඳහන් කරනවා නම් මහත්මයා සමතිපසනාදීනං කල්යාණ ධම්මං මාතු භූතං කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ සමතිපස්සනා ආදී කල්යාණ ධර්මයන්ට මව වූයේ මේ සීලය කියන එක. ඒ නිසා කල්යාණ සමතිපස්සනා ආදී ධර්මයන්ට මව වෙනවා නම් සීලය එහෙමනම් සීලය කොපමණ වැදගත්ද කියලා මහත්මයාටම තේරුම් ගන්න පුළුවන්. එහෙම. සමහර මේ මේ එක මට තව ගැටලුවක් නැගෙනවා දැන් මේ වැඩසටහන අහන අපේ ශ්‍රාවකයෝ බොහෝ විට ගිහි පිරිස ඉලක්ක කරගෙන අපි කතා කරමු. භාවනාවක් වඩන ගිහියෙක්ට සුදුසු සීලය වෙන්නේ කුමක්ද සන්නස්? භාවනාවක් වඩන ගිහියෙක්ට සුදුසු සීලය අපි ගත්තොත් මුලින්ම සඳහන් කරන්න වෙන්නේ පංච සීලය. එහෙම නොවුනොත් අට සීලය නැත්තම් දස සීලය සමාදන් වෙලා එයාට භාවනාව වැඩි වඩන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම සනස මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් සීලය අත්‍යවශ්‍යද භාවනා කරන්න. සීලයක පිළිතනේ නැතුව භාවනාව වැඩෙන්නේ නැද්ද කියලා. මේ ගැන ඔබ වහන්සේගේ විග්‍රහය කෙබඳුද? මම ඒකට ධර්මයෙන්ම උදාහරණයක් ගන්නම්. මගේ අදහසක් නැතුව අංගුත්තර නිකායේ සඳහන් වෙනවා එක් භික්ෂුවක් කමඨහන් ඉගෙනගෙන එහෙ මෙහි ඇවිදිනවා උන්වහන්සේ කාය විවේකයේ යෙදෙන්නේ නැහැ. උන්වහන්සේ භාගතුන් වහන්සේ ළඟට වැඩම කරලා භාගතුන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්ස මට සංක්ෂේපයෙන් ධර්මයේ දේශනා කරන්න. මම අප්‍රමාදීව එකලාව ධර්මයේ හැසිරෙන්නම් කියලා. එතකොට භාගතුන් වහන්සේ භික්ෂුවට කියනවා සමහර ඉස් පුරුෂය ඇවිල්ලා කියනවා භාගතුන් වහන්සේ සංක්ෂේපයෙන් ධර්මයේ දේශනා කරත්වා. සුගතයන් වහන්සේ සංක්ෂේපයෙන් ධර්මයේ දේශනා කරත්වා. භාගතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ අර්ථය දැනගන්න පුළුවන් නම් හොඳයි. දැනගන්නේ නම් හොඳයි. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් භික්ෂුව කුසල ධර්මයන්හි මුල පිරිසුදු කරගන්න කියලා කියනවා. එතනදී එතනදී භාගතුන් වහන්සේ දේශනා කරන මොකද්ද මේ මුල කියලා පිරිසුදු සීලය. ඒ වගේම තමයි කම්මස්ස කතා දෘෂ්ටිය. ඒක ඍජු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ භාගතුනා දේශනා කරනවා යතෝ කෝතේ භික්ඛු සීලංච සවිසුද්ධං භවිස්සති තිට්ඨිච උජුකා තතෝ ත්වං භික්ඛු සීලං නිස්සාය සීලේ පතිත්ථාය චත්තාරෝ සතිපට්ඨානේ ත්‍රිවිදේන භාවේ යාසී කියලා. ඒ කිව්වේ යම් හේකින් මහාන නුඹගේ සීලය පිරිසුදු නම් කම්මස්සකතා දෘෂ්ටිය ඍජු නම් එහි සීලේ නිසාවෙන් සීලේ පිහිටාගෙන සතර සතිපට්ඨානය ත්‍රිවිධාකාරයෙන් වඩන්න. එහෙම වඩනකොට නුඹට කුසල ධර්මයන්හි වෘද්ධියක්මයි වෙන්නේ. පරිහානියක් නෙවෙයි කියලා. එහෙනම් මහත්මයාටම තේරෙනවා මෙතනදී භාගතුන් වහන්සේ සීලය අපිට කොතරම් වැදගත්කමක් දීලා තියෙනවද භාවනාව වඩන්න ඉස්සර. ඒ වගේමයි මහත්තයා භාගතුන් වහන්සේ ගේ දේශනාව ගත්තොත් එහෙම ඒ දේශනාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පිරිසුදු සිල් නැති ආරබ්ධ විරිය ඇති භාවනාවේ යෙදුන විපස්සනා යෝගියෙක් ලැබිලා භාගතුන් වහන්සේ පූර්ව භාග ප්‍රතිපදාව දේශනා කරන්නේ නැහැ. පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියන්නේ සීලය, සමාධිය, කම්මස්සකතා දිට්ඨිය කියන මේවායේ භාගතුන් වහන්සේ යොදවන්නේ නැහැ. එයාට කෙලින්ම ඍජුව සියුම් වූ සුකුම වූ විපස්සනාව තමයි දේශනා කරන්නේ. සනස මේ සිල් ගැන කතා කරනකොට තව තියෙන මතයක් තමයි භාගතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්නත් කලින් ඉඳලා සීල් කියන සංකල්පය තිබ්බා. ඒ වගේම මේ මේ සමහර අය කියනවා මේ සීල් කියන එක Hindu මතයක් මේක බෞද්ධ මතයක් නෙවෙයි. මේ බුදුදහමේ සීල් නැහැ කියලා. මේ ගැන ඔබ වහන්සේගේ විග්‍රහය කොහොමද? මම ධර්මයේ තියෙන විදිහට කියන්නම්. ධර්මයේ තියෙන්නේ මෙන්න මෙහිමයි. පන්සීල්, දසසීල් බුදවරු උපන් කාලෙත් නූපන් කාලෙත් තියෙනවා. බුදවරු උපන් කලෙහි භාගතුන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයොත් මහජනයා මේ සීලයන්හි සමාදන් කරවනවා. බුදුරජාණන් වහන්සේලා නූපන් කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා කර්මයේ කර්මඵල අදහන කර්මවාදී තාපසයන් ඒ වගේම ධාර්මික ශ්‍රමණ බ්‍රහ්මණයන් සක්විති රජතුමා මහා බෝධිසත්වයන් ආදී මේ අය මහජනයා සීලයන්හි සමාදන් කරවනවා. හැබැයි ප්‍රාතිමෝක්ෂ සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය භාගතුන් වහන්සේ විසින් තමයි පණවන්නේ. භාගතුන් වහන්සේ විසින් තමයි දේශනා කරන්නේ. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සීළු ලෝකීය සීලයන්ට අධිකයි. උත්තමයි. ඒ වගේම තමයි මේක බුද්ධෝත්පාදයකම පමණයි පවතින්නේ අබුත්පෝත්පාද කාලයක පවතින්නේ නැහැ. සනස මේ මේ වැඩසටහන අහගෙන ඉන්න අපේ ශ්‍රාවකෙක්ට හිතෙන්න පුළුවන් භාවනාව ගැන උනන්දු කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැතුව භාවනාව ගැන උනන්දු නැති කෙනෙක් වෙන්න පුළුවන්. යම් කෙනෙක් සිල් රැක්කොත් ඔහුට ලැබෙන ප්‍රතිලාභ මොනවද? සීල් රැක්කොත් ලැබෙන ප්‍රතිලාභ ගැන සඳහන් කරනවා නම් උගාක් ප්‍රතිලාභ තියෙනවා. අපි පළවෙනි එක විදිහට ගත්තොත් එහෙම විපිලිසර නැතිකම. දෙවෙනි එක විදිහට ගත්තොත් එහෙම භාගතුනා දේශනා කරනවා එයා සීල් රැකීම නිසා අප්‍රමාදී භාවයේ හේතුවෙන් එයා මහත් භෝගස්කන්ධයකට පැමිණෙනවා කියලා. තුන්වෙනි එක විදිහට ගත්තොත් එහෙම එයා මොන පිරිසක් ළඟට ගියත් එයාගේ සීලය ගැන යාට ප්‍රශ්නයක් නැති හින්දා එයාට ඒ පිරිස ළඟට නිර්භයව යන්න පුළුවන්. අනිත් එක තමයි එයා සිහි මුලා වෙන්නේ නැතුව කල්රිය කරනවා. ඒ කියන්නේ ප්‍රසන්න සිතින් මරණයටපත් වෙනවා. තවත් එකක් ගත්තොත් එයා සීලය නිසා සුගතියේ උපදිනවා. සුගතිය කිව්වහම දිව්‍ය ලෝක, ඒ වගේ මනුස්ස ලෝකත් ගන්නවා. අවසාන වශයෙන් කිව්වොත් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ශාසනයේ කුල පුත්තානම් පතිට්ඨානත් හියං විනා ආනිසංස පරිච්ඡේදං තස සීලස්ස කෝවදී. ශාසනයේ කුල පුත්‍රයෙකුට යම් සීලයක් නැතුව ප්‍රතිෂ්ඨාවක් නැද්ද ඒ සීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කියන්න සමර්ථ වේද කියලා. ඒ නිසා මේ සීලේ ආනිසංස ප්‍රමාණය අධිකයි අපිට කියන්න බෑ. මෙච්චරයි කියලා. දැන් මේ ගැටළු ප්‍රශ්නේ මම ඇත්තටම යොමු කරන්නේ මේ අපේ වැඩසටහන අහන ගිහි පිරිස ඉලක්ක කරගෙන යමෙක්ට හිතෙන්න පුළුවන් සානස්ස දැන් භාවනා කරන අය ඉන්න පුළුවන් ගිහි අතර එහෙම නැත්නම් භාවනා කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්න පුළුවන්. ඒ අයට හිතෙන්න පුළුවන් භාවනා කරන්න සුදුසු ස්ථාන මොනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවද එහෙම? සුදුසු ස්ථාන කියලා සනස. තමන්ගේ නිවසේ ඉඳගෙන භාවනා වඩන්න පුළුවන්. මේ ගැන වහන්සේගේ විග්‍රහය කෙබඳුද? භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් දේශනා කළා තියෙනවා අපිට සූත්‍රවල දකින්න ලැබෙනවා අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා අපි ගත්තොත් ඒ හැම එකකින්ම දේශනා කරන්නේ භාවනාවට සුදුසු ස්ථාන. විවේක ස්ථාන. ඉතින් අපිට gedara විවේකයේ තියෙනවා නම් භාවනා කරන්න සුසු පරිසරයක් තියෙනවා නම් ඒ තන ඉඳගෙන අපිට භාවනා කරන්න පුළුවන්. ඒක තමයි භාගතුන් වහන්සේ ශුන්‍යාගාරගතෝවා කියලා දේශනා කරේ. සරස තවත් මේ ගැන විග්‍රහ කරගන්නවා නම් දැන් ඊවසක භාවනා කරන කෙනෙක් හෝ වහන්සේ සඳහන් කළ ආකාරي සුසුස්ථානයක භාවනා කරන කෙනෙක්ට භාවනාව වැඩිම සඳහා යම්කිසි සුදුසු කාලයක් තිබෙනවා සානංශ දවසේ වේලාවක් තිබෙනවා මේ ගැන වාසික විග්‍රහය අපි භාගතුන් වහන්සේ ධර්මදේශනාව ගනිමු ඒකදී භාගතුන් වහන්සේ සූත්‍රවල ඕනතරම් දේශනා කළා තියෙනවා දවසම සක්මණෙන් භාවනා කරන්න ඊට පස්සේ හිත ගැනීමෙන් භාවනා කරන්න ඊට පස්සේ රාත්‍රිය කොටස් තුනකට බෙදනවා පෙර යමේ සක්මණෙන් භාවනා කරන්න ඉඳ ගැනීමෙන් භාවනා කරන්න මධ්‍යම යාමේ නිදා ගන්න පස්චිම යාමේ නැවත සක්මණෙන් භාවනා කරන්න ඉඳ ගැනීමෙන් භාවනා කරන්න කියලා ඒත් සමහර භික්ෂුන් වහන්සේලා එහෙම මධ්‍යම යාමේ නිදාගත්තේ නැහැ මුළු දවසම නොනිදා භාවනා කරා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම චක්කුපාල තෙරුන් වහන්සේ නොනිදාම භාවනා කරා. උන්වහන්සේ මධ්‍යම රාත්‍රියේදී පවා නොනිදා භාවනා කරා. ඒ නිසා භාවනා කරන්න වෙලාවක් කියලා තනක් එහෙම විශේෂ වශයෙන් දේශනා කළා නැහැ. ශානස ඒතකම මේ තවත් ඒ වගේම ගැටලුවක් තමයි භාවනා කරනකොට ඉඩ සුදුසු යම්කිසි ආලෝකයක් තියනවාද? උදාහරණයකට ඉරේලියේ හෝ එහෙම නැත්නම් රාත්‍රියේ අඳුරේ හෝ මේ මේ ආකාරයකට භාවනා කිරීමට සුදුසු ආලෝක තත්වයක් තිබෙනවා සන. අපි ධර්මයේ ගත්තොත් එහෙම ධර්මයේදී භික්ෂුන් වහන්සේලා එලිමහණි ඒ වගේම සොහොණි ඒ වගේම ගුහාවල ඒ වගේම ප්‍රාසාදවල භාවනා කරලා තියෙනවා. ඉතින් අපිට ඒ තැන්වල ඒ ස්වාමීන් භාවනා කරනකොට ඒ තැන්වල නොයෙකුත් ආලෝක තත්වයන් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ ආලෝක තත්වයන් යටතේ සෝසිය භාවනා කරා. ඒ නිසා අපිට ඕනෑම ආලෝක තත්වයක් යටතේදී භාවනා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මට තේරුණ දෙයක් හස්ත මහත්මයා හස්ත මහත්මයා අහන ප්‍රශ්න වලින් පේනවා ගිහි අය ප්‍රශ්න හොයාගෙන යනවා කියලා. මිනිස්සු හදාගන්නවා Tamanටම බාධක. Tamanගේ gedara සුසුද භාවනා කරන්න. හොඳ තැනක් ලැබෙන කල් බලන් ඉන්නවා. සමහරට අවුරුදු ගාණක් බලන් ඉන්නවා. මෙතන කරවල වැඩි මට එළියේ තියෙන තැනක් ලැබුණා නම් හොඳයි කියලා හිතනවා. නැත්තම් මෙතන ආලෝකය වැඩි මට සෞම්‍ය ස්ථානයක් තිබුණා නම් හොඳයි කියලා හිතනවා. මේවා හිතෙන් හදාගන්න වංචාවල්. සමහර විට මාත්‍ය අහලා ඇති සමහරු කියනවා අපි භාවනා කරන්න කැමති දැම්ම බෑ කියලා. ඒගොල්ලෝ කරන්නේ තමන්ම භාවනා මාර්ගේ යෑම වළක්වන එක. අපිට තීරණය කරන්න බෑ මේක සුසු කාලයේද නැද්ද කියලා. අනික තමයි අපි භාගතුන් වහන්සේගේ ධර්මය පිළිපදිනවා නම් මේ මොහොත සුසුයි කියලා අපි භාවනා කරන්න පටන් ගන්නට අවශ්‍යයි. භාගතුන් වහන්සේ දේශනා කරනවානේ අපමාදේන භික්කවේ සම්පාදේත කියලා අප්‍රමාදීව කුසල් දහම් රැස් කරන්න කියලා. ඒකින්ද අපිට වෙලාවක් නැහැ කුසල් දහම් රැස් කරන්න. හැම වෙලාවෙම කුසල් දහම් රැස් කරන්න අවශ්‍යයි. එහෙමයි. සලසන්නේ තව කාරණයක් තමයි භාවනා වඩන කෙනෙක්ට එහෙම නැත්නම් භාවනා වඩන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට භාග්‍යතුන් වහන්සේගෙදී සහ ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කොපමණ වැදගත්ද ධර්මයේ සඳහන් කරනවා සමාධි කම්මිකස්ස බලවතීපි සද්ධා වට්ටති කියලා. මෙහෙම ශ්‍රද්ධාව තියෙන කෙනා අර්පණාවට පැමිණෙනවා කියලා. ඒකේ අදහස තමයි සමාධි කාර්මිකයාට සමාධිය වඩන කෙනාට ශ්‍රද්ධාව මදක් බලවත්ව තියෙනට ඕනි. ඊට පස්සේ දේශනා කරානි මෙහෙම ශ්‍රද්ධාව ඇති කරගත් එක්කිනා කියලා. ඒකට ධර්මයේ විස්තර කරනවා පඨවි පඨවීති මනසිකාර මත්තේන කතං ඥානුප්පත්තීති අචින්තෙත්වා පඨවි පඨවි කියලා මෙනෙහි කිරීම මාත්‍රෙන් කොහොමද ධානයක් උපදින්නේ කියලා නොසිත. අද්ධා සම්මා සම්බුද්ධේන උත්තවිදි ඉච්ඡිසතිති සද්ධං ජනෙත්වා ඒකාන්තයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කියන ලද ක්‍රමය සමුර්ධවන්නේයයි ශ්‍රද්ධාව උපදවා මෙන්න මෙහෙම උපදවාගෙන භාවනා කරොත් ඒ අර්පණාවට පැමිණෙනවා කියලා. ඒකෙම තේරෙනවනේ මේ භාගතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව කොපමණ තිබිය යුතුද කියලා. සනස මේ සමහර අය ඉන්නවා මේ මේ අය පරලෝක පිළිබඳව එහෙම නැත්නම් දිව්‍ය ලෝක සතර අපාය මෙවැනි කාරණා පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. මේ වගේ පුද්ගලයෙක්ට පුළුවන් ද භාවනාව වඩන්න? මහත්මයා සතර අපාය, දිව්‍ය ලෝක, පින්පව් පිළිගන්නේ නැත්නම් ඒ පුජ්‍යලයාට අමාරුයි භාවනා කරන්න. එයාගේ හිතේ හදාගන්න බෑ හේතුවක් භාවනා කරන්න. දෙවෙනි තමයි මේවා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නොයේකු සූත්‍රවල සඳහන් වෙනවා. අනිත් එක තමයි කර්ම කර්මඵල වලටත් මේවා ඇතුළත්. කර්ම කර්මඵල විශ්වාස නොකරන කෙනාට දෘෂ්ටි තියෙනවා. ඒ නිසාත් අමාරුයි භාවනා කරන්න. අනිවාර්යයෙන්ම විදර්ශනා කරන්නට බෑ. කර්මයේ කර්මඵල අදහන්නේ නැති නිසා. අපි ගත්තොත් එහෙම කාංකා විතරන විසුද්ධියේදී දිට්ටි 62ම යටපත් වෙනවා. මහත්මයා සඳහන් කළ කරුණු සියල්ලම දිට්ටි වලට ඇතුළත්. මම මේවා මේ අපාය දිව්‍ය ලෝක විශ්වාස කිරීමේ ආනිසංස සම්බන්ධයෙන් උදාහරණයක් ඉදිරිපත් කරනවා නම් අපේ ලංකාවේ ධම්මදින තරුණ වහන්සේ ප්‍රාතිහාර්යයක් කළා. එක දවසක් ඒ ස්වාමින් වහන්සේ තිස්ස මහා විහාරයේ වැඩ වාසය කරනකොට අපන්නක සූත්‍රය දේශනා කරනකොට උන්වහන්සේ අතේ තිබුණු විජිනිපත යටි මුව කළා පොළොව පැත්තට යොමු කරා. යම් තාක් අවීචයේද ඒ තාක් ඒ අවීචය ඒ අපායවල් පේන්න ගත්තා. ඊට පස්සේ විජිනිපත උඩ දිශාවට යොමු කරා. යම් තාක් භ්‍රම ලෝක තිබුණද ඒ තාක් ඒ සියලුම භ්‍රම ලෝක පෙනුණා. තෙරුන් වහන්සේ නිරේ බයින් තර්ජනය කරලා ස්වර්ග සුඛයෙන් අර භික්ෂූන් වහන්සේලා පළෝභණය කළා. ධර්මයේ දේශනා කරා. සමහර ස්වාමීන් වහන්සේලා සෝතාපන්න වුණා. සමහර ස්වාමීන් වහන්සේලා සකෘදාගාමි වුණා. සමහර ස්වාමීන් වහන්සේලා අනාගාමි අරහත් තත්වයට පත් වුණා. එනිසා ඒ ස්වාමීන් වහන්සේ කරේ දිව්‍ය ලෝක අපායවල් පෙන්නලා අර ස්වාමීන් වහන්සේලාගේ හිත විදර්ශනාවට යොමු කරන එක. එම නිසා ආධුනික භාවනා යෝගී මේවා විශ්වාස කරන එක ඊටාම වැදගත්. ඒ නිසා එයාට පහසුවෙන් භාවනා වඩන්න පුළුවන්. සනස මේ ඒත් එක්කම මට එන තව ප්‍රශ්නයක් තමයි මේ කර්මය කර්මඵල එහෙම නැත්නම් පරලෝක ගැන දිව්‍ය ලෝක සතර පාය මේවා ගැන විශ්වාස නොකරන පිරිස බොහෝ විට ගෙන තර්කයක් තමයි කාලාම සූත්‍රය. කාලාම සූත්‍රයේ උන් කියනවා මේ සඳහන් වෙලා තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මෙහි සඳහන් වෙලා තියෙනවා ත්‍රිපිටකයත් පිළිගන්න එපා. එහෙම නැත්නම් මේක પરම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. පෙර හිටපු මහාන බමුණෙක් කිව්වා කියලා පිළිගන්න එපා. මේ කිසිම විදිහකට පිළිගන්න එපා Tamanට ගැළපෙන්නේ නැත්නම් කියලා. එයා තර්ක කරනවා ඇයි අපි පිළිගන්න ඕනේ මේවා කියලා තර්කයක් දෙනවා සාස. මේ ගැන වහන්සේගේ විග්‍රහයකවලු. මේක දීර්ඝ සූත්‍රයක්. මම හිතනවා මේ ප්‍රමාණයෙන් මම යම් ප්‍රමාණයකට පමණයි ඒක විස්තර කරන්නේ. මොකද ඒක සූත්‍රය දීර්ඝව කිව්වොත් එහෙම හුඟක් වෙලා ගත වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකින් මම ඒක කියනවා. නුවණැති පිරිසට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ කාලාම කියන ශාස්ත්‍රීයන්ගේ ප්‍රදේශයට වඩිනවා. ඒ මොහොතේදී මේ කාලාම කාලාමයන් භාගතුන් වහන්සේට කියනවා මෙන්න මෙහෙම. මේ කේසමුත්ත කියන නියංගමට සමහර සමන බ්‍රාහ්මණයෝ එනවා. ඇවිල්ලා තමන්ගේ වාද නැත්තම් තමන්ගේ ලබ්ධිය කියනවා. හැබැයි ඒගොල්ලෝ තමන්ගේ වාදය කියනවා අනිකුත් වාදවලට ගරහනවා. අනිකුත් ලබ්ධීන් ගරහනවා. කාලාම කියනවා භාගතුන් වහන්සේ අපිට සැකයක් තියෙනවා මේ සමන බ්‍රහ්මණීන් අතරින් කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේ කාලාමේනි නුඹලට සැක උපදින්න සුදුසුයි. සැක කළ යුතු ස්ථානේම තමයි නුඹලට සැකී උපන්නේ. ඒ වගේම ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කාලාමා මා පරම්පරාය මායිති කිරාය මා තක්ක හේතු මා පිටක සම්පදානේන මා නයි හේතු ආදි වශයෙන් දේශනා කරන්නේ. මෙතන කියන්නේ මා පරම්පරාය කියලා කිව්වේ පරම්පරාවෙන් ගන්න එපා. පරම්පරාවෙන් කියලා කිව්වේ සීයාගෙන් තාත්තගෙන් යන පරම්පරාවෙන් මේක ආවා. පරම්පරාවෙන් ආව එක බොරුවක් වෙන්න බෑනේ. ඒක නිසා මේක ඇත්ත කියලා ගන්නවා. ඒක ප්‍රතික්ෂේප කරමින් තමයි પરම්පරාවෙන් ගන්න එපා කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ. මායිති කිරාය කියලා දේශනා කරේ එක්කෙනෙක් කිසිවෙක් මොකක් හරි කිව් මාත්‍රෙහිම මේක මෙහෙමයි කියලා ගන්නවා. අන්න ඒක ප්‍රතික්ෂේප කරමින් මායිති කිරාය කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ ගත්තොත් එහෙම භාගතුන් වහන්සේ දේශනා කරේ මා පිටක සම්පදානේන කියලා. පිටක කියලා කිව්වේ ත්‍රිපිටකයට නෙවෙයි. පොත්පත් වලට. ධර්මයේ සඳහන් වෙනවා පැහැදිලිවම මේකේ තේරුම අත්තනෝ උග්ඝහ ගන්ත සම්පත්තියා මා ගන්හිත්ත. තමන් ඉගෙනගත් ග්‍රන්ථ සම්පත්තියේ නොගනුව කියන එක. මේක තවත් දුරටත් ධර්මයේ පැහැදිලි කරනවා සමහරෙක් වෙනත් පොත්පත් කියවලා ඒ පොතුත් එක්ක සංසන්දනය කරනවා. අන්න ඒක එහෙම ගන්න එපා කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ. ඒකයි මේකේ තේරුම දේශනා කරේ අත්තන උග්ඝහ ගන්ත සම්පත්තිය මා ගන්න හිට කියලා. මං අනිත් ඒවා අනිත් ඔය මාතක් හේතු මානාය හේතු කියන ඒවා විස්තර කරන්නට යන්නේ නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කලක කාලාමේනි තමන්ම දන්නවනම් ඉමේ ධම්මා අකුසල මේ ධර්මය අකුසලය වෙද්ද ඉමේ ධම්මා සාවජ්ජා මේ ධර්මය දෝෂ සහිත වෙද්ද නැත්තම් නිර්වද්‍ය නොවෙද්ද ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා මේ ධර්මය නුවණැති පුජ්‍යලයන් විසින් ගර්හාවට ලක්වන ලද්දේ වේද නොවනැති කුජලයන් කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තಂತಿ අතතුම් මේ කාලාමා පජෙහියාත. මේ ධර්මය පරාමර්ශණය කරගත්තොත් ඒක අහිත පිණිස දුක් පිණිසයි පවතින්නේ. එනිසා මේ ධර්මය අකුසල් මේ ධර්මය සාවද්‍යයි මේ ධර්මය විඤ්ඤු ගරහිතයි කියලා යම් කලක කාලාමේ නුඹ දන්නවනම් එකල්ලි නුඹ ඒවා දුරු කරන්නයි කියලා බාගතුන් වහන්සේ දේශනා කරා. දැන් මම අහන්නම් මහත්මයාගෙන් මේ ධර්මය අකුසලය මේ ධර්මය සාවජ්‍යයි මේ ධර්මය පරාමර්ශණය කරොත් අහිත පිනිස දුක් පිනිස පවතිනවා කියලා දේශනා කරේ කවුද කියලා අහුවොත් කියන්න වෙන්නේ භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේගේ දේශනාව කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකේ. ත්‍රිපිටකයේ මේවා කුසල, මේවා අකුසල, මේවා කරන්න එපා, මේවා කරන්න කියලා දේශනා කරලා තියෙනවා. යමෙක් නොදන්නාකමට හරි ධර්මය විකෘත කරන අදහසින් හරි වැරදි දේ හරි කියලා හෝ හරි දේ වැරදි කියලා අරගෙන එයා ධර්මයේ විකෘති කරොත් එයාට සංසාරේ බොහෝ කාලයක් දුක් විඳින්නට සිද්ධ වෙනවා. මේ දෘෂ්ටිය හින්දා. මං හිතනවා නුවණැති අයට මේ ටික ඇති කියලා තේරුම් ගන්න. අවසාන වශයෙන් මෙතන කිව්වේ ත්‍රිපිටකයේ තියෙන දේවල් ගන්න එපා කියලා නෙවෙයි. මොකද ත්‍රිපිටකයේ තියෙන නිවැරදිව දේ. සනස මේ තවත් එක් කාරණයක් තමයි සමහර අය කියන දෙයක් මේක දැන් දැන් ඔබ හසිවා කරේට දැන් බණ දහම් ඉගෙන ගන්න අය ඉන්නවනේ දැන් අපේ ත්‍රිපිටකයේ ධර්මයේ ඉගෙන ගන්න පිරිස ඉන්නවා. එතකොට මගේ මට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්න සනස ඒක වැදගත්ද භාවනාව කිරීම සඳහා මේ ධර්ම ඉගෙන ගන්න එක වැදගත්ද කියලා. ඒත් එක්කම තව සමහරෙක් කියනවා සන්නංශ බුද්ධ කාලේ මේ ත්‍රිපිටකයේම ඉන්නවා කිසිම මේ ධර්ම පාඩයක් හෝ නොදන්නා අය භාගතුන් වහන්සේ මුණ ගැහිලා මාර්ගඵල අවබෝධ කරා. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය නැහැ භාවනා කරන්න කියලා. මේ ගැන වහන්සේගේ විග්‍රහය කරනවා. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේදී දේශනා කරන ප්‍රමාණය ගොඩක්. අනුමෝදනා ධර්ම දේශනාවම ධර්මයේ සඳහන් වෙනවා. භාගතුන් වහන්සේ අනුමෝදනා ධර්ම දේශනාව කරනකොට ඒක දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය තරම් වෙනවා කියලා. භාගතුන් වහන්සේගේ ධර්මදේශනා අහගෙන ඉන්න පිරිසට භාගතුන් වහන්සේ ධර්මදේශනා කරනකොට ධර්මය බොහෝ කොට තමයි දේශනා කරන්නේ. ඒ අය පාරමී ශක්තිය නිසා ඒ ධර්මය දරා ගන්නවා. ඊට පස්සේ ඒ ධර්ම දැනුම උපයෝග කරගෙන ඒ පිරිස විදර්ශනා වඩලා නිවන් සාක්ෂාත් කරගන්නවා. එතකොට එතනින්ම පේනවා ධර්ම දැනුම කොච්චර වැදගත්ද කියලා. ඒ වගේම තමයි අපි ධර්මයේ බැලුවොත් එහෙම ත්‍රිපිටකේ බැලුවොත් එහෙම භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ගුරුවරයා ළඟට ගිහිල්ලා අහන්න මොකද්ද මේකේ අර්ථය කියලා අහන්න කියලා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා ධර්මය දරා ගන්න, ධර්ම ඉගෙන ගන්න. ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් ඒකෙන් සෑහීමකටපත් වෙන්න එපා. තව තවත් ධර්ම ඉගෙන ගන්න කියලා. ශ්‍රාවස මේ තවත් එක් කාරණයක් තමයි මේ අපේ සමාජයේ දක්නට ලැබෙන දෙයක් මේක මේ බොහෝ වාද විවාද පවතිනවා. පින සහ කුසලය කියන්නේ එකක්ද එහෙම නැත්නම් ඒක කාරණා දෙකක්ද කියලා. මේ ගැන වහන්සේගේ විග්‍රහයක් මත. පින සහ කුසලය කියන්නේ වචන දෙකක් වුණාට ඒකෙන් කරන කාර්ය එකක්. සමහර එතකොට මේ දාන දානේ ඒ වගේම මල් පූජා කිරීම බුද්ධ පූජාව කිරීම යනාදී මේ ආමිෂ පූජා සිදු කිරීම මේන් යම්කිසි උපකාරයක් වෙනවද භාවනා වඩා ගන්න අපි ගහත්වොත් මහත්මයා ධර්මයේ සඳහන් වෙනවා යමෙක් භාගතුන් වහන්සේට මලක් පූජා කරලා භාගතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරනකොට ඒ පුජ්‍යලයාට ඒ පුජ්‍යලාගේ සිතේ තුටු පහටු ආකාරයක් හටගන්නවා. ප්‍රමෝදය හටගන්නවා. ඊට පස්සේ ප්‍රමෝදය නිසා එයාගේ ශරීරය කලඹවමින් ඊරාමිස ප්‍රීතිය හටගන්නවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්පති කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ප්‍රීතිය නිසා නාමකය සංසිඳනවා. නාමකයේ දරතය සංසිඳනවා. නාමකය දර්ථය සංසිඳීම නිසා කායික සුඛයත් චෛසික සුඛයත් හටගන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා සුඛිනෝ චිත්තං සමාධියති කියලා. ඒ කායික සුවයත් චේසික සුවයත් හටගත්ත කෙනාගේ හිත සමාධිමත් වෙනවා අර්පණා වශයෙන් හරි උපචාර වශයෙන් හරි. ඒ නිසා මහත්මයා දාන ආදී කුසල් සිදු කරලා මල් පූජා කරලා බුද්ධ පූජා කරලා ඒවා අපිට භාවනාවන් සඳහා උපකාරී කරගන්න පුළුවන්. එහෙම. සනස එතකොට මේ භාවනා කරන එකත් භාවනා කිරීමනොත් ඒක කුසලයක් වෙනවද? සමහර අය හිතනවා මහත්මයා දාන ආදී පින්කම් කරනකොට තමයි කුසල් වෙන්නේ කියලා. භාවනා කරනකොට කුසලයක් වෙන්නේ නැහැ කියලා හිතනවා. මොකද දානාදී දානාදිය කරනකොට Tamanට පේනවා Taman පින්කමක් කරනවා කියලා. භාවනා කරනකොට එයා හිඳගෙන ඉන්න නිසා එයාට කරන දෙයක් පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති නිසා එයා හිතනවා කුසලයක් වෙන්නේ නැහැ කියලා. දන් දීමේදීත් කුසල් සිත් හටගන්නවා. භාවනා කිරීමේදීත් කුසල් සිත් හටගන්නවා. දන් දීම නිසා හටගන්නා කුසලය කාමාවචර කුසල. භාවනා කිරීම නිසා එයාට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර මාර්ගසිත උපදවා ගන්නට පුළුවන්. අහන පිරිස තේරුම් ගන්නට ඕනේ කුසලයේ හටගන්නේ හිතේ කියලා. එතකොට භාවනා කරනකොට කුසාසිතක චිත්තසෛසික බොහෝ බලවත් වෙන්න පුළුවන්. තවත් බොහෝ වාරයක් උපදින්න පුළුවන්. එහෙම නිසා කුසලය බොහෝ බලවත් වෙන්න පුළුවන්. අපි වේලාම සූත්‍රය ගත්තොත් එහෙම ඒකෙදි භාගතුන් වහන්සේ දේශනා කරනවා මේක දිග සූත්‍රයක්. ඉතින් යමෙක් මම මැදින් ඒකේ ගන්නවා යමෙක් භාගතුන් වහන්සේ වන්දවනවා නම් යමෙක් බුද්ධ ප්‍රමුඛ වික්ෂු සංඝයා වහන්සේලා වන්දවනවා නම් යමෙක් සිව් දිසා වැසි සංඝයා උදෙසා විහාරයක් කරවනවා නම් යමෙක් ප්‍රසන්න සිතින් බුදුරජාන් වහන්සේ ධර්මයයි සංඝයයි සරණ යනවා නම් යමෙක් ප්‍රසන්න සිතතිව ශික්ෂාපද සමාදන් වෙනවා නම් යමෙක් යටත් පිරිසෙන් ඇඟිලි දෙකකින් සුවඳ පිණ්ඩයක් අරගෙන එක වාරයක් ආග්‍රහණය කරන මාත්‍රයක් පමණ මෛත්‍රීසිත වඩනවනම් අර සියල්ලටම වඩා මහත්ඵල කරයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. ඊටත් වඩා මහත්ඵල කරයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ යමෙක් අසුරසන දසන මාත්‍රයකදී වුවත් අනිත්‍ය සංඥා වඩනවනම් ඒක අර සියල්ලටම වඩා මහත්ඵලතරයි. මේකෙන් මිනිස්සෙකුට කුසාර රස කරගන්න ඌමනාවක් තියෙනවා නම් භාවනා කිරීම එයාට සුසු මාර්ගයක් කියලා හිතාගන්නට පුළුවන්. එහෙමයි. ශානස මේ තව සමාජයේ පවතින මතයක් තමයි භාග්‍යතුන් වහන්සේ මුල් කාලේ මත්පැන් සම්බන්ධයෙන් විනය නීතියක් පනවලා තිබෙන්නේ නැහැ. ඒක පැනෙව්වේ පස්සේ කාලෙක ඇති වෙච්ච මේ එක වික්ෂුන් වහන්සේ නමක් අරබය ඇති වෙච්ච යම්කිසි ගැටලුවකදී සමාජ අවශ්‍යතාවයක් නිසා තමයි මේ විනය නීතිය පනවන්නේ. ඒ නිසා මත්පැන් බීවාට ගැටලුවක් නැහැ කියලා වගේ යම්කිසි කතාවක් තියෙනවා මේ ගිහි සමාජය ඇතුලේ. එතකොට සනස මේ මත්පැන් පිළිබඳව කතාව පිළිබඳව වහන්සේගේ විග්‍රහය කෙවඳුද? මම මේක ඊටාම කෙටියෙන් කියන්නම්. භාගතුන් වහන්සේ කරුණු 10ක් මත තමයි සංඝයා වහන්සේලාට වික්ෂුන් වහන්සේලාට විනය නීති පැනවි. එක තමයි සංඝයාගේ මනාබව පිණිස. ඒකේ තේරුම තමයි යමෙක් තථාගතයන් වහන්සේගේ වචනය පිළිගන්නවා නම් ඒ වික්ෂුවට ඒක දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා සංඝයාට හොඳයි වන්තේ කියන මගේ වචනය පිළිගැනීම පිණිස තමයි මේක පනවන්නේ. මේ තමයි එක. දෙවෙනි එක තමයි සංඝයාගේ පහසු විහරණය පිණිස. එකට ජීවත් වෙන හින්දා සංඝයාගේ පහසු විහරණය පිණිස තමයි භාගතුන් වහන්සේ විනය නීති පනවවදාළේ. අනිත් එක තමයි දුස්සීල කුජලයන්ට නිග්‍රහ කිරීම පිණිස. අනික් කාරණය තමයි සිල්වත් භික්ෂූන්ට පහසු විහරණය පිණිස. මේ ආත්මභාවයේ පැමිණිය හැකි වදබන්ධන අකීර්ති ආදිය වැසීම පිණිස. අසංවරේ සිටින අය විසින් කරන ලද පාප කර්ම නිසා නරකයන්හි පැමිණිය යුතු දුක් තියෙනවා අන්න ඒවා නැසීම පිණිස. නොපැහැදුණු අය පැහැදීම පිණිස. පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස. සද්ධර්ම ස්ථිතිය පිණිස. චතුර්විධ විනයට අනුග්‍රහ කිරීම පිණිස. මෙන්න මේ 10 මත හේතු වෙලා තමයි බාගතුන් වහන්සේ විනය ශික්ෂාපද වදාළේ. යමෙක් හිතනවා නම් මත්පැන් ස්වල්පයක් හෝ පාවිච්චි කරලා අනුන්ට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න හැකියි කියලා ඒක අන්‍යයට කරදරයක් නැත්නම් ඒක ප්‍රශ්නයක් Tamanට ප්‍රශ්නයකුත් නෙවෙයි කියලා හිතනවා නම් ඒක සුසු නැහැ මොකද මත්පැන් ගත්තාන් පස්සේ එයාගේ හිත කීල්ටි වෙනවා ඒක තේරුම් ගන්න පුළුවන් එයා හැසිරෙන විදිහින් එයා කතා කරන විදිහින් එනිසා මත්පැන් විවහාන් පස්සේ හිත කීල්ටි වෙනවා හිතේ කෙලෙස් හටගන්නවා. අපි චිත්‍රපටියක් බැලුවත් අපිට තේරෙනවා භාවනා යෝගීගුණ තේරෙනවා එයාගේ සිත කිල්ටි වෙනවා කියලා. සනස මේ තවත් අපේ ගිහියෝ අතර තියෙන මතයක් තමයි පාංශකූලය ගැන. යමෙක් මිය ගියාම පාංශකූලය දුන්නාම ඒ තනත්තා යම්කිසි විදිහකට නරක උප්පත්තියක් ලබලා හිටියොත් ඒ පින් අරගෙන ඒ තනත්තට පුළුවන් යහපත් තැනක ඉපදෙන්න කියලා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ විග්‍රහය කෙබඳුද? අපි ගත්තොත් මහත්තයා පින් අනුමෝදන් කරන එක සලකලා බලනකොට කරුණු කීපයක් අපි මතක තියාගන්නට අවශ්‍යයි. පළවෙනියටම දන් දෙන කෙනා සිල්වත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් දාණය ලබන්න සිල්වත් වෙන්නට ඕනේ. එහෙමත් නැත්නම් දාණය දෙන කෙනා හෝ දාණය ලබන කෙනා යන දෙන්න අතරින් එක්කෙනෙක් හෝ සිල්වත් වෙන්නට සිල්වත් වෙන්නට ඕනි ඒ දාණය මහත්ඵල මහානිසංස වෙන්න. එහෙම වුණොත් අර සත්‍යයට පින් අනුමෝදන් කරන්න හැකියාව තියෙනවා. මේක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය ගත්තොත් එම සත්‍යය පින් අනුමෝදන් වන තත්වයකද ඉන්නේ කියලා අපි සලකා බලන්නට අවශ්‍යයි. පින් අනුමෝදන් වෙන තත්වයක ඉන්නවනම් පින්කමක් කරනවා කියලා මේ සත්වයා දන්නවනම් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙමයි. පින් අනුමෝදන් වීම නිසා එයාට සුගති යන්නත් පුළුවන්. නැත්තම් සමහර විට ඒ ආත්ම භාවයේම යම් යම් සැප සම්පත් ලබන්න පුළුවන්. සානස මේ අද දවසේ දැන් අපිට ලැබිලා තියෙන කාලේ ඉතා වේගෙන් ගෙවිගෙන යනවා. ඒ නිසා අපිට මම හිතන්නේ තව එක ප්‍රශ්නයකට වගේ තමයි කාලේ තියෙන්නේ. අද දවසෙත් දැන් ලබන සතිය අපි කරන්නේ මේ නිවන සුසු භාවනාව පළවෙනි වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන. එතකොට ඔබට ගැටලු තිබෙනවා නම් ගිය සතිවල වගේම ඔබට පුළුවන් 072 992 69 73 කියන අංකෙන් ඔබේ ගැටලු යොමු කරන්න WhatsApp තාක්ෂණය ඔසේ හෝ දුරකථන ඇමතුමකින් නැවත මම අංකය මතක් කරනම් 072 992 69 73. එතකොට අද දවසේ අපි මේ මෙතෙක් වෙලා කතා කරේ නිවනට සුසු භාවනාවක් කරන කෙනෙක්ට සීලය කතරම් වැදගත්ද? සීලය රැකීමෙන් ලැබෙන ආනිසංශ ඒ වගේම සීලයක් තෝරාගන්නේ කොහොමද? ඒ වගේම භාවනාවක් වැඩිම සඳහා සුදුසු ස්ථාන, සුදුසු වේලාවන්, සුදුසු ආලෝක තත්ත්වයන් යනාදී කාරණා ගණනාවක් අපි අද දිනේ කතා කරා. ඒතකොට අවසන් ප්‍රශ්නය වශයෙන් සන්නස කරුණාකරලා අපිට පහදලා දෙන්න. දැන් යමෙක්ට හිතෙන්න පුළුවන් මේක භාවනා කරන කෙනෙක්ට ඒ වගේම යම් කුසල් වඩන කෙනෙක්ට ඉදෙන්න පුළුවන් අපි මේ තරම් කුසල් කරනවා. නැත්නම් අපි ධර්මයේ බොහොම ලැබි. අපි යහපත් විදිහට සමාජයේ ජීවත් වෙනවා. නමුත් අපිට බොහෝ කරදර තියෙනවා. එහෙම නැත්නම් තව උදාහරණයක් අරන් බලන්න පුළුවන් මේ යම් තැනත් එක්ක අරගෙන මේ තැනත්තන් ජීවත් වෙන්නේ අධාර්මිකව සමාජ විරෝධී විදියට. නමුත් ඒගොල්ලන්ට භවභෝග සැප සම්පත් මේ සියල්ලම ලැබෙනවා. මෙයා කරෙන් සමාජයේ ඉන්න හිතනවා කියලා මම පෞද්ගලිකව දන්නවා සනසේකල. හිතනවා සරල විහාරي කියනවා මේ හොඳ කරන අපිටමයි මෙහෙම වෙන්නේ. ඒ මේ මෙහෙම අනිත් අනිත් අයට මේ අයහපත් විදිහට ජීවත් වෙන අයටයි මේ සියලු දේ ලැබෙන්නේ. මේ ආකාරයේ මතයක් තිබෙනවා සමාජ සම්මත. ඔබ වහන්සේ කොහොමද මේක විග්‍රහ කරන්නේ? මහත්මයා අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕනේ මේ මොහොතේ විදින කර්ම විපාක හොඳ හෝ නරක කර්ම වලට හේතුව ගත්තොත් එවැනි කර්ම අතීතයේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අතීතයේ කිව්වහම මේ ආත්මේ වෙන්න පුළුවන්, පෙර ආත්මයක වෙන්නත් පුළුවන්. අපි දුක් විඳින හේතුව තමයි අතීතේ අකුසල් කරලා තිබීම. ඒ වගේම යම් කෙනෙක් සැපයක් විඳිනවා නම් එයා පෙර සසරේ කුසල් කරලා තියෙනවා. මේ ආත්මෙ යම් කෙනෙක් කුසලයේ යෙදෙනවා නම් ඒ කුසල් විපාක ඵල දෙනවා. අකුසල් කරොත් අකුසල් විපාක ඵල දෙනවා. මෙහි මොහොතේ ලැබෙන සැප හෝ දුක ගලපා ගන්නට බෑ යම් කෙනෙක් මේ මොහොතේ හැසිරෙන ආකාරය එක කර්මය කර්මඵල ගැන භාවනා කරලා පත්‍ය ප්‍රත්‍යෝත්පන්න සැකසෙන ආකාරය තේරුම් ගත්තට පස්සේ ඔය ප්‍රශ්නය විසඳෙනවා. අද දිනේද නිවනට සුදුසු භාවනාව සාකච්ඡාවට අප කළ ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට මනමින් කරුණු පහදා දුන් පූජ්‍ය අතුරුගිරියේ පඤ්ඤා දස්සන ස්වාමින් වහන්සේට මේ සිදු කළ කුසල් බෙලෙන් උන්වහන්සේගේ අධ්‍යාත්මික බලාපොරොත්තු ඉටු වේවා කියා අපි පින් අනුමෝදන් කරනවා. අද දින මේ වැඩසටහන සඳහා මූල්‍යමය දායකත්වයේ සපයන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ෆ්ලින්ඩ් බොයිඩ් මහතා සහ ඇමරිකාවේ නිව්යෝක් නුවර රෆායල් ජේකම්ස් මහතා එම ඇමරිකානු ජාතික මහතුරු දෙදෙනා මෙම ධර්ම දානමය පින්කම සිදු කරමින් සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ට සමෘද්ධිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. තව දුරටත් එම මහත්වරු ශ්‍රී ලංකීය බෞද්ධ ජනතාවට භාවනා වඩාගෙන සතුටින් සහ සාමයෙන් දිවිගෙමීමට හැකි වේවා යයි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මාතුරු දෙදෙනාගේ භාවනා කටයුතු දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ සිංහල ස්වදේශීය සේවයට සවන් දෙන ඔබ සියලු දෙනාට එකතු කරගනිමින් එම මහත්වරු දෙදෙනාට මේ කරගත් කුසලයේ බලෙන් සුවසේ භාවනා වදාගෙන ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. නිවනට සුදුසු භාවනාව වැඩසටහනේ පළමු අධීරේ අවසන් වැඩසටහන ලබන සතියේ විකාශය වීමට නියමිතයි. වැඩසටහන පටිගත කිරීම සඳහා ශබ්ද පරිපාලනය සිදු කළ තරිඳු දිසානායක කලන මිතුරාටද විවිධ අයුරින් සහාය දුන් ප්‍රවීණ ලක්ෂිත දිකොස්තා හිතේශී මිතුරාටද මේ පින අනුමෝදන් වෙත්වා. මේ වැඩසටහනට සවන් දුන් සිංහල ස්වදේශීය සේවයේ ශ්‍රාවක ඔබ සියලු දෙනාටම ඉක්මනින් නිවනට සුදුසු භාවනාවක් තෝරාගෙන වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා වැඩසටහන් නිෂ්පාදනය කළේ අශෝකා බාලසූරිය මම හසිත වලගම ගෙදර ලබන සතියේ ඉරිදා උදෑසන 9ට මුණගැහෙන ඔබ සැමට තෙරුවන් සරණයි